මේ ආකාර 6ෙන්ම ආකාර 5ක්ම සිද්ධ කරන්න පුළුවන් ධර්ම දරයෙකුට පමණයි. එහෙම නැති කෙනෙකුට සිදු කරන්න පුළුවන් එක දානයක් විතරයි. එහෙමනම් ඒ කාර්ය තමයි මේ පින්නතුන් මේ සිදු කරනු ලබන්නේ. ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරලා ඒ ශ්‍රවණය කරන්ඩ විශාල පිරිසකට අවස්ථාව උදා කරලා දීම මේ ධර්ම දේශනාව තමන්ගේ ගමේ විහාරස්ථානයේ ආරණ්‍යයේ ප්‍රදේශයේ සමිති සමාගමක හෝ නිවසේ සිදු කරගත්තා නම් අසල්වාසී ප්‍රදේශවාසී ඥාති මිත්‍රාදීන් සීමිත පිරිසක් විතරක් ධර්ම ශ්‍රවණය කරනවා නමුත් මේ විදිහට සිදු කිරීම තුළ ලංකාවාසී ලෝකවාසී සද්ධර්ම ශ්‍රාවක විශාල පිරිසකට මහත් වූ පිටුවහලක් සැලසෙනවා මේ ධර්ම දේශනාව මේ විදිහට විකාශනය කරවීම තුළින් එහෙමනම් 6 වෙනි ක්‍රමය ධර්ම දානයාගේ 6 වෙනි ක්‍රමය තමයි අපි මේ අනුගමනය කරනු ලබන්නේ සිදු කරගනු ලබන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා සද්ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් ඇතුව ධර්ම ශ්‍රවණය කළ යුතු බව. ඒ බලාපොරොත්තුව තමයි මේ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට අති උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයි. එහෙම ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයන් සසර බොහෝ පින් කරපු අය සිටින්නට පුළුවන් මේ පින්වත් පිරිස අතරත් එහෙම ධර්ම ශ්‍රවණය කරනකොට සංසාර කුසල් උපනිශ්‍රය වීම තුලින් ඔබට මහත් ඉහළට ධර්ම දානමේ කුසලෙන් ධර්ම ශ්‍රවණානිසංස කුසලයෙන් පැමිණෙන්න ඉඩකඩ නැහැ කියලා සඳහන් කරන්න බැරි නිසායි භාග්‍යතුන් වහන්සේ ඒ වගේ උතුම් ප්‍රාර්ථනාවක් අපට දේශනා කළේ. එහෙනම් මේ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන අපි අද සූත්‍ර ධර්ම දේශනාව අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අංගුත්තර අට්ටක නිපාතයේ සඳහන් වෙන්නේ පුණ්‍යාභිසන්ද සූත්‍ර දේශනාවෙන් කරුණු කීපයක් පැහැදිලි කිරීමයි අරමුණු කරගත්තේ. මේ සූත්‍ර දේශනාව තරමක් දිග සූත්‍ර දේශනාවක්. අට්ටක නිපාතය කියලා කියන්නේ කරුණු 8ක් විශේෂ කරුණු 8ක් සඳහන් කරමින් කරපු දේශනා අන්තර්ගත නිසා එමනම් මේ දේශනාව තුල කරුණු 8ක් සඳහන් වෙනවා ජීවිතයේට පින් ගලන කාරණා අටක් මේ සූත්‍රය තුල තියෙනවා. සන්ද කියන pāli වචනේ තේරුම සන්ද කියන්නේ ගලනවට. අභි කියලා කියන්නේ විශේෂණ පදයක්. එතකොට මේ විශේෂණ පදයේ මුලට එකතු වුනහම විශේෂයෙන් කියන කාරණාව එකතු වෙනවා. අභි කියන්නේ ගලනවා නම් විශේෂණ පදයේ එකතු වුනහම විශේෂයෙන් කියලා විශේෂයෙන් ගලනවා. සූත්‍රයේ මුල් නම පුණ්‍ය. මොනවද එතකොට විශේෂයෙන් ගලන්නේ? විශේෂයෙන් ගලන්නේ පිං. කොහාටද පිං ගලන්නේ? හරියට මහා ගඟක් දෙගොඩ තලා යන තරමට පිරීලා ගලන තරමට මේ මහා පුණ්‍යවන්ත ගංගා ගලන ආකාරයයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ගංගාවල් ගලන්නේ පුද්ගලයාගේ ජීවිතයට අපේ ජීවිතයට තමයි මේ පුණ්‍යවන්ත ගංගා අට ගලා හැලෙන්නේ. එහෙමනම් ඒ පිං ගංගා අට මොකක්ද කියන එකයි තථාගතයන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. මේ කාල වේලාවේ හැටියට අපි උත්සාහ කරමු ඊටාම කෙටියෙන් නමුත් කාරණාට යම් ප්‍රමාණයකට සිහිපත් කරන්න. බුදු පියාණන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා අට්ටි මේ භික්කවේ පඨමෝ පුඤ්ඤාභිසන්දු මහණ ජීවිතයට පිං ගලන පළවෙනි පිං ගඟ පළවෙනි පිං ගඟ තමයි බුදුන් සරණ යන්නේක ජීවිතයට පිං ගලන පළවෙනි ගංගාව බුදුන් සරණ යෑම දෙවෙනි ගංගාව දහම් සරණ යෑම තුන්වෙනි ගංගාව සංඝුන් සරණ යෑම කාරණා පහක් තියෙනවා. අටක් සම්පූර්ණ වෙන්න ඉතිරි පහ තමයි පංචශීලය. යමෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ යනවා නම් එයාගේ ජීවිතයට පුණ්‍යවන්ත ගංගා තුනක් ගලා හැලෙනවා. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම් තවත් ගංගා පහක් තමා දිහාට හැරෙනවා. ගංගා 8යි. පළවෙනි එකයි සඳහන් කළේ පඨමෝ භික්කවේ පුඤ්ඤාභිසන්දෝ. අට්ටි මේ භික්කවේ පඨමෝ පුඤ්ඤාභිසන්දෝ. මහන මේ කාරණා අටේ පළවෙනි පුණ්‍යවන්ත ගංගාව බුදුන් සරණ යෑම. පින්තුනේ අපි අපේ ආගම බුදු පියාණන් වහන්සේ සොයාගත් ධර්මය ඒ බුද්ධ ආගම. බුද්ධ ආගමේ ශ්‍රාවකයන් වෙච්ච අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වුණ අපි අපිට කියන්නේ බෞද්ධ කියලා. හැබැයි මේ ලෝකේ බෞද්ධ කියන වචනය සැබවින්ම අත්පත් කරගන්න පහසු නෑ. මේ ලෝකේ බෞද්ධයෙක් වෙන එක තමයි තියෙන අමාරුම වැඩේ. කෙනෙක් කියන්න පුළුවන් ලෝකේ අමාරුම වැඩේ මොකක්ද කියලා ඇහුවොත් බොහෝ දේවල් කියන්න පුළුවන්. නමුත් ලෝකේ තියෙන අමාරුම වැඩේ මොකද්ද? ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි බුදුන් සරණ ඒකයි සඳහන් කළේ බෞද්ධයෙක් වෙන එකයි ලෝකේ තියෙන අමාරුම වැඩේ. බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? බෞද්ධයෙක් වෙන්න බුදුන් සරණ යන්න ඕනේ. ඉපදුනාට පස්සේ කඩදාසි කොලයක ලියන අකුරු 4 5කට අපිව බෞද්ධ කරන්න පුළුවන් නම් අපි මීට වඩා හුඟක් ඉහළයි. නමුත් එහෙම බෞද්ධ වෙන්න බෑ. අම්මා බෞද්ධ වෙලා හිටියා කියලා තාත්තා බෞද්ධ වෙලා කියලා දරුවෝ කවදාවත් බෞද්ධ වෙන්නේ නෑ. අපේ අම්මට උපාධියක් තියෙනවා කියලා අපේ තාත්තට උපාධියක් තියෙනවා කියලා දරුවන්ටත් උපාධි හම්බ වෙනවද? නෑ දරුවෝ මහන්සි වෙලා ඉගෙනගෙන ඒගොල්ලෝ වෙනම උපාධි ගන්න ඕනේ. එහෙමනම් අම්මා තාත්තා බෞද්ධ වෙලා හිටියට දරුවෝ බෞද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි හැමෝම විශේෂයෙන් බෞද්ධ වෙන්න ඕනේ. මේ ලෝකේ තියෙනවා තව විශේෂ ආගම්. දන්නවා ඒ ආගම් වල දරුවෙක් ඉපදුනහම ඒ පවුල් වල ඒ දරුවා තමන්ගේ ආගමට හරවා ගන්න විශේෂ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඉස්ලාම් අයගෙත් තියෙනවා, කිතුණු අයගෙත් තියෙනවා, Hindu අයගෙත් තියෙනවා මේ හැමෝගෙම තියෙනවා. පල්ලියේ දේවස්ථානයේ කෝවිලේ එහෙම වැඩසටහනක් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වුණාට අපිට කොහෙවත් තිබුණද එහෙම එකක්? අපිට කොහෙවත් එහෙම එකක් තිබුණ නැත්තම් කවුරුවත් අපිට එකක් කළේ නැත්තම් අපිත් කාටවත් එහෙම එකක් කරලා දුන්නේ නැත්තම් තාම අපි මේ ශාසනයට ඇතුල් වෙලා ඇතුල් වෙලා නැහැ අපි තාම පිටපැත්තේ ඉන්නේ පිටපැත්තේ ඉන්නවා නම් අපිට බෞද්ධ කියන්න පුළුවන්ද? අපිට එහෙමනම් බෞද්ධ කියන්න බෑ. අපි හිතාගෙන ඉන්නවා එහෙම. කැලේ ඉන්න සතෙක් මැරිලා ගියාම එයාට ආගමක් දහමක් නෑ. බෞද්ධ කියලා හිතාගෙන මරණයටපත් වුනහම අපි මැරිලා තියෙන්නේ ආගමක් දහමක් නැතුව. හිතාගෙන විතරයි ඉඳලා තියෙන්නේ. එහෙමනම් මේ ලෝකේ අමාරුම වැඩේ බෞද්ධයෙක් බවට පත්වෙන එක කියලා සඳහන් කළේ බෞද්ධයෙක් වෙන්න නම් බුදුන් සරණ යන්නම අවශ්‍යයි. බුදුන් සරණ ගියපු කෙනාටයි බෞද්ධ කියලා කියන්නේ. එහෙමනම් මේ ලෝකේ අමාරුම වැඩේ මොකද්ද කියලා ඇහුවොත් ඒ බුදුන් සරණ යෑමයි. තව කෙනෙක් බොහෝ දේවල් කියන්න පුළුවන්. ඇතම් කෙනෙක් කියනවා කාන්තාවක් පුරුෂයෙක් බවට පත් කිරීමත් පුරුෂයේ කාන්තාවක් බවට පත් කිරීමත් මේ ලෝකේ තියෙන අමාරුම කාර්යයන් අතර පළවෙනි එකයි කියලා. හැබැයි තථාගතයන් වහන්සේගේ ශාසනයට කාන්තාවක් පිරිමියෙක් පිරිමියෙක් කාන්තාවක් බවට පත් කරන එක තත්පරය ලක්ෂයට බෙදලා එයින් එක කොටසක් කොච්චරද එවන් වෙලාවක්වත් ගත වෙන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් බවට පත් කරන්නේ එහෙමනම් ඒක ලෝකේ තියෙන අමාරු වැඩේද? මේ ශාසනයේ එහෙම දේවල් හරියට සිද්ධ වුණා. අපේ පින්නතුන් හොඳටම අහලා තියෙන කාරණාව සෝරෙය්‍ය සිටුවරයා. මහාකච්ඡායන මහරහතන් වහන්සේගේ රූපය දැකලා මේ සිටුවරයාට රාගසිතක් ඇති වෙනවා. මේ රහතන් වහන්සේ මොනතරම් රූප సౌందර්යයෙන් අනූන ඇද්ද? උන්වහන්සේ දැකලා කාන්තාවකට රාගසිතක් නම් ඒක සාමාන්‍ය ලෝකේ හැටි. නමුත් පිරිමියෙකුට එහෙම හිතක් ඇති වෙනකොට උන්වහන්සේ මොනතරම් ලස්සනද? සෝරේ සිටුවරයට හිතනවා. මුන්වහන්සේගේ මේ ලස්සන පාට මේ ලස්සන ශරීරය මගේ බිරිඳට තිබුණා නම් කොච්චර හොඳද කියලා. නමුත් සිතවිල්ලවත් ඉවර වෙන්න හම්බුන්නේ නැහැ සෝරේ ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඒ කාරණාව දිගට සඳහන් කරන්නේ නැහැ. බොහොම ලස්සනට ධර්මයේ පැහැදිලි කරනවා. මොකද අසීමාන්තික ගුණ කඳන් උන්වහන්සේලා මේ ශාසනය තුල තියෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේ උපතිස්ස කියන අන්තිම ජීවිතයේ උපත ලබන්න කලින් උන්වහන්සේ තවත් එක දිගටම ආත්ම 500ක්ම විවාහ ජීවිතයට ඇතුල් වෙලා නැහැ. ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා ඉඳලා තියෙන ආත්ම 500ක්ම. අවසාන ජීවිතයේ ආත්ම 500ම ඍෂිවරයෙක් 501 වෙනි ආත්මය තමයි උපතිස්ස හැටියට උපදින්නේ සංසාරේ අවසාන උපත. අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා සඳහන් කරන්නේ මේ ආත්ම 500. බ්‍රහ්මචාරී කියන වචනේ නම් අපි අහලා තියෙනවා. එතකොට අත්‍යන්ත බ්‍රහ්මචාරී කියන්නේ ඇයි? එනතුනි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා මෙතන සඳහන් කරන්නේ මේ ආත්ම 500 තුලදීම රාගසිතින් යුක්තව තමන්ගේ ශරීර අවයව තමන්ගේ අතින්වත් ස්පර්ශ කරලා නැති නිසායි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. ඒ කාරණාව කෙනෙකුට කරන්න පහසුද කියන කාරණාව අදත් විවේකීව හිතලා බලන්නකෝ. මේ තරම් ಗುಣ පුරාපු අය තමයි මේ ශාසනයේ ඉන්නේ. එවන් අති උත්තමයන් පිළිබඳව ඇතිවෙන සිතුවිලි මාත්‍රයේ පවා පුද්ගලයෙක් වෙනස් කරන්න හේතු වෙන නිසායි අපි මුලින් සඳහන් කරපු කාරණාව අරතරන් පහසුවෙන් මේ ශාසනය සිද්ධ වෙනවා කියලා සඳහන් කළේ. එහෙමනම් ඊට වඩා බොහෝම අමාරුයි බුදුන් සරණ යන එක. බුදු පියාණන් වහන්සේ සරණ යන ආකාර හතරක්. මේ ආකාර හතර බොහොම ගැඹුරට විස්තර කළ යුතුයි. නමුත් අපි කෙටියෙන් සිහිපත් කරමු බුදුන් සරණ යන පළවෙනි ක්‍රමය. ආත්ම සන්නියාතන සරණාගමණය ආත්ම සන්නියාතන සරණාගමණය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේට තමන්ගේ ජීවිතය ආත්මය පවරලා දෙනවා මගේ ආත්මය බුදු පියාණන් වහන්සේට අයිති ඒක උන්වහන්සේට පූජා කරලා තියෙන්නේ නමුත් ඒ ජීවිතය මම පවත්වන්න ඕනේ ඒ සඳහා මම ඉගෙන ගන්න ඕනේ ඒ සඳහා මම ගොවිතැන් කරන්න ඕනේ ඒ සඳහා මම රැකියාවක් කරන්න ඕනේ. ඒ සඳහා මම ව්‍යාපාර කරන්න ඕනේ. ඒකක්වත් බුදු පියාණන් වහන්සේ අනුමත නොකළ දේවල්ද? එකක්වත් භාග්‍යතුන් වහන්සේ අනුමත නොකළ දේවල් නෙමෙයි. හැබැයි වැරදි කරන්න භාග්‍යතුන් වහන්සේ කොතනවත් අනුමත කරලා කොතනවත් වැරදි කරන්න අනුමත කරලා නැහැ. එහෙමනම් බුදු පියාණන් වහන්සේට පූජා කරපු ජීවිතය අරගෙන අපිට වැරදි කරන්න බෑ ඒ ජීවිතේ. වැරදි කරනවා නම් ඉස්සරලාම අපි කරන වැරද්ද කවුද දකින්නේ? ඉස්සරලම අපි කරන වැරද්ද දකින්නේ බුදු පියාණන් වහන්සේ. කෙනෙක් කල්පනා කරන්න පුළුවන් උන්වහන්සේ පිරිනිවන් පාලා දැනට අවුරුදු 2559ක් ගෙවිලා නම් උන්වහන්සේ කොහොමද අපි කරන වැරද්ද දකින්නේ? එතන සරුවඥතා ඥානය කියලා කියන්නේ ඒකටයි. අපි හිතන තැන නෙමෙයි බුදු පියාණන් වහන්සේ ඉන්නේ. අපි හිතනවට වඩා අපිට හිතන්න බෑ උන්වහන්සේ වැඩ ඉන්න තැන. උන්වහන්සේ පිරිනිවන් පාවදාලේ මේ ලෝක ධාතුවේ උපදින සියලුම සත්වයන්ගේ සිතවිලි දිහා බලලා ඔබ දිහත් මා දිහත් පරිනිර්වාණ මංචකයේදී විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ බැලුවා. තව ටිකකින් ඔබට ඇති වෙන සිතවිල්ල ඔබ දන්නෙත් නෑ. මට පහළ වෙන සිතවිල්ල රාගසිතක්ද, දේශසිතක්ද, මෝහසිතක්ද කියලා මම දන්නෙත් නෑ. නමුත් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවේ ඊළඟ තත්පරයේ මට ඇති වෙන සිතවිල්ලක් දැකලා අම්මගේ කුසට කලල රූපයක් බැහැගත් දවසේ මුල්ම සිතවිල්ල කොයි විදිහටද පහළ වුණේ යම් දවසක මේ කයින් ප්‍රාණය පිට වෙලා යන මොහොත දක්වා ඇති වෙන සිතුවිලි සමුදාය කොච්චරද ඒ සිතුවිලි සියල්ලම තථාගතයන් වහන්සේ දැකලා තමයි පිරිනිවන් පෑවේ. ඒක ධර්මයේ ගැඹුරට විස්තර කරනවා මේ තථාගත කියන වචනයත් එක්ක. අපේ සිතුවිලි විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වලක පහළ වෙන ඇසට පෙනෙන සියලුම සත්‍යයන්ගේ සිතුවිලි භාග්‍යතුන් වහන්සේ දකිනවා. තථාගත කියන වචනේ ධර්මයේ පැහැදිලි කරන තැනක කාරණා අටකින් විස්තර කරනවා. ඒකේ පස්වෙනි කාරණාව තත දස්සිතාය තථාගතෝ කියලා පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණාවයි. එහෙමනම් අපි සමහර වෙලාවට අපි වැරදි කරන්නේ අම්මට හොරෙන්, තාත්තට හොරෙන්, ස්වාමියාට හොරෙන්, බිරිඳට හොරෙන්, ගුරුවරයාට හොරෙන්, සහෝදරයාට සහෝදරයට හොරෙන් කියලා අපි වැරදි කළාට අපි කරන වැරද්ද බුදු පියාණන් වහන්සේ දකිනවා. එහෙමනම් තථාගතයන් වහන්සේ දකිනවා නම් මං කරන වැරද්ද මට උන්වහන්සේ බලාගෙන ඉද්දින් නම් වැරදි කරන්න බෑ. ආත්ම සන්නියාතන මොකද මගේ ආත්මය උන්වහන්සේට මම පූජා කරලා තියෙන්නේ. එහෙම පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් ඔබට පළමු ක්‍රමයේ යටතේ බුදුන් සරණ යන්න පුළුවන්කම ලැබේවි. දෙවෙනි කාරණාව තත්පරායන සරණාගමනය. මොකද්ද මේ තත්පරායන සරණාගමනය කියලා කියන්නේ? භික්ෂුන් වහන්සේ නමක් ළඟ හෝ පිළිම වහන්සේ නමක් ළඟ හෝ එහෙම නැත්නම් තමන් තනියම බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් අනුව යමි කියන පොරොන්දුව තමයි අපි මේ තත්පරායන සරණාගමනය කියලා කියන්නේ තමන්ට තනියම සරණ සමාදන් වෙන්න පුළුවන් තිසරණ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අනුව මම ජීවත් වෙනවා කියලා පොරොන්දු වුණා. එහෙම ජීවත් වෙන එක අපට කොයිතරම් පහසුද කියන එක පිළිබඳවත් හිතන්න ඕනේ. අපිට පුළුවන් ද බුදුරජාණන් වහන්සේ වගේ ජීවත් වෙන්න. අපිට පුළුවන් ද ධර්මයේ වගේ අපිට පුළුවන් ද ආර්ය මහා සංඝයා වගේ ජීවත් වෙන්න. ඒක ඊට අමාරු කාර්යයක්. ඒකයි මම සඳහන් කළේ ලෝක ධාතුවේ තියෙන අමාරුම වැඩේ මේක කියලා. බුද්ධං සරණං ගච්ඡාමි. මේ සිල් සමාදන් වෙන්න ඉස්සරලා කියන ප්‍රකාශයක්ද බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. එහෙම කියන්න ඕනේ නිකම් ප්‍රකාශයක් නෙමෙයි මේක. බුද්ධං සරණං ගච්ඡා කියන්නේ දිවුරුම් ප්‍රකාශයක්. දිවුරුම් ප්‍රකාශයක් නම් හරියටම තියෙන්න ඕනේ. ඇලපිලි වැරදිලා, ඉස්පිලි වැරදිලා, පාපිලි වැරදිලා. මෙහෙම දිවුරුම් ප්‍රකාශ පිළිගන්නේ නැහැ. එහෙන් මෙහෙන් කපලා කොටලා මකලා දාලා දිවුරුම් ප්‍රකාශය පිළිගන්නේ නැහැ. දිවුරුම් ප්‍රකාශයක් ලියලා දුන්නත් හරියටම දෙන්න ඕනේ. දිවුරුම් ප්‍රකාශයක් ප්‍රකාශ කළොත් හරියටම උච්චාරණය කරලා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ සද්ද කරලා සියලු දෙනාට ඇහෙන්න හඬ නගා කියවන්න ඕනේ. එහෙම වුණොත් තමයි දිවුරුම් හරියන්නේ. එහෙමනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ දිවුරුම් ප්‍රකාශයක්. ඒක හරියටම උච්චාරණය කරන්න ඕනේ. බුද්ධං කියනකොට මාප්‍රන්න ද හරියට ශබ්ද වෙන්න ඕනේ. ගච්ඡාමි කියනකොට මාප්‍රන්න ච හරියටම ශබ්ද වෙන්න ඕනේ. එහෙම හරියටම ශබ්ද කරලා ප්‍රකාශ කළොත් තමයි අපි හරියටම දියුරුන් දුන්නා වෙන්නේ. එහෙනම් ධම්මං සරණං සංඝං සරණං කියනකොට හරියටම ශබ්ද කරන්න ඕනේ. අපට ඒක එක වතාවක් කියලා හරියටම ශබ්ද එහෙම නුනොත් සරණ පිහිටන් නැති හින්දා තමයි අපි මේක තුන් පාරක් කියන්නේ. දුතියම්පි බුද්ධං තතියම්පි බුද්ධං කියලා තුන් පාරක් සිල් සමාදන් වෙන්න කලින් නම වතාවක් සරණාගමණය කියන්නේ ඒකයි අපි මේ අවස්ථා නවයෙන් કોઈ වතාවක හරි පිහිටණ්ඩයි එහෙම නැතුව නිකම්ම කියන වාක්‍යයක් නෙමෙයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ එහෙනම් මනස සිහි කල්පනාවෙන් අපි මේ පොරොන්දුව දෙන්න ඕනේ ඊළඟ කාරණාව ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. බුදු පියාණන් වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා කියලා දේශනා කළොත් ඒත් ගුරුවරයා දේශනා කරන හැටියටම දේශනා කරපු විදිහටම ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්තම් ශිෂ්‍යයා වෙන්නේ නැහනේ. ගුරුවරයා කියන දේ හරියටම කරපු කෙනා විභාගෙලින්ම සමත් වෙනවා. ගුරුවරයා කියපු දේ එහෙම් මෙහෙම් අහලා ගැට ගහපු කෙනා සමහරලාට යන්තම් විභාගයේ පාස් වෙන්න පුළුවන්. ගුරුවරයා කියන දේ නොසලකපු පුජ්‍යලයා කොහොමත් විභාගයේ අසමත්. හැබැයි ඒ කාරණාවට අදාළ නැහැ මේ කාරණාව. හරියට මහන්න ඕනේ ගුරුවරයා කියපු දේ. එහෙම වුණොත් විතරයි බුදුන් සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. හතරවෙනි කාරණාව පණිපරණා ගමනය. පණිපාත සරණාගමනය කියලා කියන්නේ ගුණය දැක සරණ යනවා කියන එකයි. තථාගතයන් වහන්සේගේ අසීමාන්තික ගුණය ඒක අපට සීමා කරන්න බෑනේ මේ මහ ගුණය. සීමාවක් නැහැනේ මේ ගුණේ. නමුත් බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පා කළා. ඒ අනුකම්පාව නිසා තථාගතයන් වහන්සේගේ අසීමාන්තික ගුණ අපි වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ කැටෙනවා ಗುಣ නමයක් හැටියට. දජග්ග සූත්‍ර අට කතාවේ මේක මනාව පැහැදිලි කරනවා. මොකද්ද උන්වහන්සේ අපිට කැටි කරලා දුන්න ಗುಣ නමය? අපි ඒකට කියනවා නවරහාදී බුදු ගුණ. එහෙම නැත්නම් ඉතිපිසෝ භගවා කියලා අපි ප්‍රකාශ කරන්නේ මේ ಗುಣ නමය. දැන් මේ ಗುಣ නමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සජ්ජායනා කරලා වන්දනා කරන්න. සදහැවතුන්ට දෙව් මිනිස් සැප ලබන්න තථාගතයන් වහන්සේගේ ගුණ සජ්ජායනා කිරීම වටිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ මට වඳින්න ශ්‍රද්ධාවෙන් මට වඳින ඕනෑම පුජ්‍යලයකට අප්‍රමාණ වූ සැප සම්පත් ලැබෙන්නේ. අරහං කියන වචනයෙන් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඇයි අරහං කියලා කියන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන ඔබ වහන්සේට වන්දනාමාන කළ ඕනෑම පුජ්‍යලේකුට අප්‍රමාණ වූ දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේට අරහං කියලා මම වන්දනා කරනවා මේක තමයි අරහං ගුණේ ඊටාම සරල තේරුම එවනම් භාග්‍යවතුන් වහන්සේ නවාරහාදී ගුණයෙන් වන්දනා කරන පුජ්‍යලයා මේ මේ ආකාරයට හරි මේ ಗುಣ 9 පිළිබඳව අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු දවසට ඔබට දැනෙන පුදුමාකාර සතුටක් යම් දවසක ඒ සතුට විඳින්න ජීවිතේ මෙතෙක් ඒ සතුට ඔබට ලැබිලා නැති සතුටක් ලැබුණා කියලා එදාට හිතෙනවා මේ ගුණය දැකලා ගුණය දැනගෙන වඳින්න අසීමාන්තික ගුණය මේ අනුකම්පා කරලා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු ප්‍රමාණය. එමනම් අපි හිතන්න ඕනේ නවාරහාදී බුදුගුණ පාඨයේවත් අපි දන්නවා වුණාට මේ පාඨයේ මේ වචන නමේ ಗುಣ ටිකවත් අපි හරියට අපි හරියට දන්නවද? පින්නතුනි මේ ශාසනයට ඇතුල් වෙන්නම අවශ්‍ය පළවෙනි කාරණාව ශ්‍රද්ධාව අවශ්‍යයි මේ ශාසනයේ ඉස්සරහට යන්න. බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කළේ නැහැ ඉස්සරලම ප්‍රඥාව දියුණු කරන්න කියලා. ඉස්සරලා දේශනා කළේ ශ්‍රද්ධාව දියුණු කරන්න කියලා. ශ්‍රද්ධාව නැති කෙනාට ප්‍රඥාව හොයන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඊළඟට සීලය තියෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාව සොයාගෙන යන්න අවශ්‍යයි. එහෙමනම් තථාගතයන් වහන්සේ පිළිබඳව අපට ශ්‍රද්ධාව තියෙනවද? තථාගත දේශනාව පිළිබඳව අපට ශ්‍රද්ධාව තියෙනවද කියන කාරණාව අපි අහන්න ඕනේ. වෙන කවුරුවත් දන්නේ නැහැ අපේ ශ්‍රද්ධාව කොහොමද කියලා. ශ්‍රද්ධාව කියලා කියන්නේ පිළිගැනීම, විශ්වාසය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රය ආරම්භ කරන තැන සුකස්සාහාරා සෝ වග්ගිකා සුඛ විපාකා කියලා. යමෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියොත් සෝ අග්ගිකා ඔහුට ලැබෙනවා ඊටාම අග්‍ර වූ සැපයක්. සාමාන්‍ය සැපයක් නෙමෙයි ලැබෙන්නේ. අග්‍ර වූ සැපයක් ලැබෙනවා මේ ජීවිතේ. සුඛ විපාක මේ ජීවිතෙත් සැපයෙන් පුරවනවා. අනාගත නොඑක් දහස් ගණන් ජීවිත සැපයෙන් පුරවනවා. මෙලවත් සැපයෙන් පුරවලා පරලොව අනාගත ජීවිත දහස් ගණන් සැපයෙන් පුරවනවා නම් ඒක ඊට පහසුවෙන් කරන්න පුළුවන් වැඩක් වෙන්නේ පහසුවෙන් කරන්න පුළුවන් වැඩක් වෙන්නේ නැහැ. ඒකේ තරම් අග්‍ර වූ දෙයක් දෙනවා නම් ඒක හොයන්න අමාරුයි. පාරේ යනකොට ඕන තරම් ගල් කැට බොරළු කැට අපිට හම්. නමුත් ඒ වගේම වැඩක් නැහැ අපි පයින් ගහලා යන දේවල්. නමුත් පාරේ යනකොට මැණික් ගලක් තිබුණා කවුරුවත් පයින් ගහන්නේ හැබැයි පුදුමේ පාරේ යනකොට මැණික් ගල් හම්බෙන්නේ මැණික් ගලක් හොයන්න සෑහෙන්න දුක් විඳින්න ඕනේ. දුක් විඳලා දුක් විඳලා වියදම් කරලා වියදම් කරලා ජෙල් බෝලයක් වාගේ පුවක් ගෙඩියක් වාගේ පොඩි කොටසක් හොයාගත්තාම එතෙක් වියදම් කරපු ප්‍රමාණයමත් ආපහු සම්පූර්ණ කරලා අනාගතයට මතවත් වෙන්නත් විශාල ධනස්කන්ධයක් ඉතුරු කරනවා. නමුත් ඒක හොයන්න බොහොම දුක් විඳා. එහෙනම් අන්න ඒ වගේ කාරණාවක් සුඛ විපාකා මෙලවත් සැපයෙන් පුරවලා අනාගතයත් සැපයෙන් පුරවනවා නම් ඒක පහසුවෙන් ලැබෙන්නේ නැහැ. තා අපහසුයි. එහෙනම් ඒ අසීමාන්තික ගුණේ ශ්‍රද්ධාවෙන් දකින්න ඕනේ. ශ්‍රද්ධාව කියන වචනය ගැනයි කරුණු කීපයක් සඳහන් කළේ. නමුත් තථාගත දේශනාව අපට ඒ තරම් විශ්වාස නැහැ වගේ. ඒ නිසා අපට ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නැහැ වගේ. අපි ඉගෙන ගන්න අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අපිට ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. මේ විදිහට මේ විදිහට ඉගෙන ගත්තොත් මේ මේ විෂයන් ඉගෙන ගත්තොත් මේ වාද්‍යෙන් විභාග පාස් කරගත්තොත් මේ මේ විදිහට අපිට රැකී රස්සා ලැබෙයි. එහෙම වුණොත් රස්සා ලැබෙන ඉඩකඩ බොහොම වැඩි වෙයි. ධනෝපායන ක්‍රමයේ බොහොම වැඩි වෙයි කියලා අපිට ඒ පැත්ත පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ සරණ ගියොත් තථාගතයන් වහන්සේගේ ගුණය මනාව දැක්කොත් ඒ පුජ්‍යලයාගේ මෙලවයි පරලොවයි දෙකම සෝයෙන් සතුටෙන් පුරවනවා කියලා ධර්මයේ දේශනා කරලා තිබුණාට ඒ ක්‍රමයේ පිළිබඳව මනා ශ්‍රද්ධාවක් අපට නොතිබුණ නිසා සමහර වෙලාවට අපි උපාධි දෙකක් තුනක් අරගත්ත අය වෙන්න පුළුවන්. නැත්නම් විදේශගත වෙලත් ඉගෙන ගත්ත අය වෙන්න පුළුවන්. කල්පනා කරලා බලන්න, හොයලා බලන්න ඒ තරම් කැපකිරීමක් කරලා ඉගෙන කියාගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්නකො ඉතිපිසෝ ගාථාවේ ಗುಣ නමේ හරියට ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. අවුරුදු 23ක් 24ක් 25ක් මේ ජීවිතේ අපි ඉගෙනගෙන එතෙන්ට ආවා. නමුත් මේ ಗುಣ නමය පිළිබඳව අල්ප මාත්‍රයක් හොයන්න අපි කැපකිරීමක් කරලා නැහැ කියන එකෙන් මොකද්ද කියන්නේ? තාම අපි ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ කියන එකයි. ඒ කියන්නේ තාම ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ එළියේ. නමුත් අපි අපි කල්පනා කරනවා අපි කියනවා දානයක විපාක මෙච්චරයි කියලා සඳහන් කරාම කෙනෙක් අහන්න පුළුවන් මං සාංගික දාන කීයක් දීලා තියෙනවද මං අටපිරිකර කීයක් පූජා කරලා ඔය කියන තරම් ආනිසංස ලැබෙනවා නම් කෝ අපට ලැබුණා. ප්‍රාංගික දාන 100ක් විතර දුන්නා, අටපිරිකර 500ක් විතර පූජා කරලා තිනා තාම ලැබිච්ච ලැබිච්ච දෙයක් නෑ. කිනුතනේ ඒක ලැබෙන්නේ ශාසනය ඇතුළට එන්න ඕනේ. ඒ හිපස්සිකෝ ධර්මයේ වඳිනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ සාම්දෘෂ්ටිකයි අකාලිකයි ඕනෑම කාලයකට සුදුසුයි ඒහි පස්සිකෝ ඇවිල්ලා කියලා දේශනා කළේ. කොහාටද බලන්න නම් එන්න ඕනේ? ශාසනය ඇතුළට එන්න ඕනේ. පිටපැත්තේ ඉඳලා බලන්න බෑනේ. මේ મંદિરයේ ඇතුලේ තියෙන දේවල් බලන්න නම් મંદિરයේ ඇතුළට යන්න ඕනේ. පාරේ ඉඳගෙන මේ තියෙන්නේ අහවල් મંદિરය කියලා කීවට අර තියෙන්නේ සඳුන් කුටිය කීවට අපිට සඳුන් කුටියේ ඇතුලේ තියෙන දේවල් පේන්නේ නැහැ. සඳුන් කුටිය ඇතුළට ගිහිල්ලා බලාපු කෙනෙක් හරි ලස්සනට විස්තර කරනවා සඳුන් කුටිය ඇතුළ කොහොමද කියලා. මේ ශාසනයේ පිටපැත්තේ ඉඳගෙන සම්බුද්ධ ශාසනයේ මොකවත් අපිට ලැබුන්නේ නැහැ කීවට ලැබෙන්නේ නැහැ. ඒක පුදුමයට කාරණාවක් නෙමෙයි. අපි කරන්නා වූ සියලු දෙයක්ම බුදුන් සරණ ගිහිල්ලා කළොත් අපිට තියෙන ප්‍රතිඵල බොහොම ඉහළයි. එහෙනම් කෙසේ වෙතත් බෞද්ධයෙක් වෙන්න අදහසක් තියෙනවා නම් මටත් මැරෙන්න කලින් ආගමක් අවශ්‍යයි කියන තීරණයට එන්න නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන් තෙරුවන් සරණ යන්න. එහෙම නැත්නම් අපට ආගමක් නැතුව යනවා. ඊළඟ කාරණා පහ පන්සිල්. පන්සිල් පිළිබඳව අපේ අය නිතර නිතර අහලා තියෙනවා. ඒ නිසා කාරණාව එකින් එක එකින් එක පැහැදිලි කරන්න මම හිතන්නේ කාලේ නැති තරම්. පළවෙනි කාරණාව ප්‍රාණඝාතයෙන් වළකිමි. හැබැයි මේ ප්‍රාණඝාතයෙන් වළකිමි. මේක ප්‍රකාශ කරන්න ඕනේ හරියටම නම් තෙරුවන් සරණ ගිහිල්ලා යම් කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා ජීවිතේ නැති වුණත් ප්‍රාණඝාතයක් මම කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත් බුදුරජාණන් වහන්සේ ළඟ. හැබැයි ඒක දිවි හිමියෙන් කියලා පොරොන්දු වුණොත් දිවි හිමියෙන්ම වෙන්න ඕනේ. කෙනෙක් ඇවිල්ලා අපිට සතෙක් දීලා කියනවා මේ සතෙක් කැපුවේ නැත්තම් ඔබේ බෙල්ල කපනවා. මගේ කටුවට බෙල්ලටත් කඩුවක් තියාගෙන පිහියකුත් අතට දීලා අපිට සතෙකුත් දෙනවා මේ සතාගේ බෙල්ල කපන්න. නැත්තම් ඔබේ කපනවා බෙල්ල. ජීවිතේට තියෙන තණ්හාව නිසා අපි හිතන්න පුළුවන් මේ සතාගේ බෙල්ල කැපුවොත් මගේ ජීවිතේ බේරෙයි. හැබැයි සැකයි. ඒ බෙල්ල කැපෙනවත් එක්කම මගේ බෙල්ලත් කැපෙයිද කියලා දන්නේ නැහැ. නමුත් අභියෝගයක් කරලා ප්‍රකාශ කළොත් ඔබ මගේ බෙල්ල කැපුවා මම මේ අහිංසකයාගේ බෙල්ල කපන්නේ ඒ වචනේ තිය කොච්චරද? අර පුද්ගලයාට ඔබේ ගෙල සිඳින්න කිසිසේත් කිසිසේ ශක්තියක් නැහැ. ධර්මයේ සඳහන් කරනවා යමෙක් ප්‍රාණඝාතය කරන්නේ දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ කියලා පොරොන්දු වෙනවා නම් අකමැති වෙලාවේ Taman මරණයටපත් කරන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපි ඒක පිළිගන්නවා. අකමැති වෙලාවේ Taman මරන්න බෑ කිසි කෙනෙකුට කිසිම ආකාරයෙන් කිසිම තැනක ගෙනහිල්ලා මරණයට පන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයේ දේශනාවෙන් මේ උතුම් සීලය අපේ ආරක්ෂාව නෙමේද? සිය ගණනක් මගේ වටේට ආරක්ෂාවට ඉන්න පුළුවන්. නමුත් යමෙකුට මම මරන්න අවශ්‍ය නම් 100ක් නෙවෙයි 500ක් හිටියත් මාව මරන්න ලෑස්ති වෙන පුජ්‍යලයා මම මරනවා. ඒවට ඕන තරම් උදාහරණ අපි ජීවත් වෙන සමාජේ තියෙනවා. ලොකු සිටුමැති ඇමතිවරු, නායකයෝ, ජනාධිපතිවරු මේ ලෝකේ කොච්චර දෙනෙක් කොයිතරම් ආරක්ෂාවක් තියෙනකොට ඒ ආරක්ෂා සියලුම දේවල් බිඳගෙන මරණයටපත් වුණාද මේ ලෝකේ? නමුත් තථාගතයන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ හරියටම මේ කාරණාව සමාදන් වුණොත් Taman අකමැති වෙලාවේ මරන්න කිසි කෙනෙකුට බෑ. මේ තරම් ආරක්ෂාවක් මේ ලෝකෙ කිසි කෙනෙකුට දෙන්න පුළුවන්කම හොරකම් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත් ජීවිතේ ගියත් මං හොරකමක් කරන්නේ නැහැ. ඔබ සන්තක කිසිම දෙයක් කවුරුවත් හොරෙන් ගන්නෙ නෑ. මගේ ජීවිතේ නැති කලත් මං වැරදි කාම සේවනය කරන්නේ නෑ කියලා පොරොන්දු වුණොත් ඔබේ දරුවෝ ඔබේ බිරිඳ ඒගොල්ලන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන් සැලසෙනවා. ඒගොල්ලන්ට කරදර කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත් මේ ලෝකේ කවුරුවත් ඔබ රවට්ටන්නේ නැහැ මේ ජීවිතෙත් අනාගත ජීවිතවලත් ඔබ රවට්ටන කෙනෙක් ලෝකේ නැහැ. සුරාපානය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් මේ ජීවිතයේ අවසාන මොහොතේ හරි ඔබ මුතු තත්වයටපත් වෙන්නෙත් නැහැ. අනාගතයේ කිසිම භවයක ඔබ මුතු රෝගියෙක් බවටපත් වෙන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමාදන් වෙන්න මේ සීලය අවයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා. ඒකට තියෙන පුදුම ශක්තියක් මේ සීලයට තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේගේ ආරක්ෂාව කවුද හැදුවේ? උන්වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේ කලින් හදලා තිබ්බේ. දේවදත්ත මහස්වාමින් වහන්සේ ගිජුකුළු පවුව මුදුනේ ඉඳලා උන්වහන්සේගේ ශරීරයට ගලක් පෙරලනවා කියලා භාග්‍යතුන් වහන්සේ දන්නේ නැහැ. පුංචි ගලක් නෙමේ විශාල ගලක් පෙරලන්නේ. දේවදත්ත ස්වාමීන්ටත් ඇත්තු ගණනාවක ශක්තිය තියෙනවා. එවන් ශක්තියක් පාවිච්චි කරලයි මේ ගල පෙරලන්නේ. නමුත් ඒ පෙරලීගෙන එන ගලම මගදී කවුරුවත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ගල් දෙකක් මතුවලා නතර කළා. භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳව සිතුවිලි මාත්‍රයක්වත් දන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ගලක් පෙරලන බවත් මගට පෙරලීගෙන ආපු ඒ ගල තවත් ගල් දෙකක් විසින් නතර කරපු බවත් දන්නේ නැහැ. නමුත් භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි ඇයි එහෙම වුනේ? කවුද ඒ ගල නතර කළේ? දෙවියන් කළා දේ ගල. දෙවිය නතර කළා නම් දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල පෙරලන්න ලෑස්ති කරන තැනින්ම නතර කරන්න තිබුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මගේ ආරක්ෂාව මම කලින් හදලා තියෙන්නේ. කොහෙද හැදුවේ? උන්වහන්සේ දේශනා කරනවා දීපංකර දසබලයන් වහන්සේගෙන් නියත විවරණ ගත්ත දවසේ ඉඳලා මේ සම්මා සම්බුද්ධත්වයට අත්පත් කරගන්නා මොහොත දක්වා දැනගෙන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ මම තොර කළේ නෑ. අන්න ඒ බවයි අන්න ඒ ශක්තියයි මට දීලා තියෙන්නේ. ඒකයි මං හදාපුවාව. සඳහන් කරනවා ධර්මයේ සිද්ධාර්ථ කුමාර උත්පත්තිය ලැබෙන අන්තිම ආත්මේ හමවත් සිදුරු කරන්න මේ ලෝක ධාතුවේ කාටවත් බෑ කියලා. හමවත් සිදුරු කරන්න බෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ගල්පතුරක් වැදිලා කකුල කැපුණා නේද කියලා. කකුල කැපුණේ නැහැ සිරිපතුල. තැළුණ විතරයි උනේ. රුධිරයේ වහණය වුන්නේ ශිරපතුලෙන්. ලේ කැටි ගැහිමක් විතරයි සිද්ධ වුනේ. තථාගත ශරීරයේ රුධිරයේ වහණය වෙන්නේ ලේ කැටි ගැහෙනවා විතරයි. ඒක සංසාරයේ අකුසලයක් විපාක දෙන තැන. තථාගතයන් වහන්සේටත් අකුසල් විපාක දෙනවා නම් අපි ගැන කවර එනම් භාග්‍යතුන් වහන්සේ ආරක්ෂාව හදලා තිබුණේ කලින්. එහෙනම් දෙවි හිමියෙන් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා ඔබ පෙර භවයක පොරොන්දු වෙලා තිබුණා නම් අදත් ඒක ඒ විදිහටම ආරක්ෂා කළා නම් අකමැති වෙලාවේ ඔබව විනාශ කරන්නත් කාටවත් බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට තවත් ආරක්ෂාවක් සපයනවා. මේ සියල්ලට අවශ්‍යයි ශ්‍රද්ධාව. යම් කෙනෙක් අද මේ මොහොතේ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා පොරොන්දුවක් දෙනවා නම් ස්වාමීනි ජීවිතේ නැති වුණත් මං කවදාවත් පන්සිල් කඩන්නේ නැහැ පොරොන්දු වෙන්න ඕනේ. හැබැයි ඒක එහෙම්මම වෙන්න ඕනේ. ජීවිතේ නැති වෙන තැනකට යම් මොහතක ආවොත් පන්සිල් කැඩුවොත් මේ ජීවිතේ රැකෙයි කියලා අතහරින්න බෑ. ජීවිතේ නැති වෙන තැනට ආවත් ජීවිතේ නැති වුණත් කඩන්නේ පොරොන්දුව එහෙම්මම වෙන්න ඕනේ. එහෙම පොරොන්දු වුණොත් මෙතෙක් ජීවිතයේ ඔබ අතින් සිදුවෙච්ච සියලුම අකුසල් ආනන්තරීය පාප කර්මයක් වෙලා තියෙනවා නම් ඒ හැර අන් සියලුම අකුසල් දූරීභූත කරලා පුච්චලා දාන්න පුළුවන් ශක්තියක් සීලයේ සතුයි. එතරම් බලයක් සීලයට තියෙනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ හැමතැනම මේ සීලය අගය කරන්නේ. හැකිනම් උත්සාහ කරන්න අවබෝධයෙන් කරන ගිහිල්ලා දිවි හිමියෙන් පන්සිල් රකින්නවා කියලා පොරොන්දුවට යන්න. මෙතෙන් පටන් රැකගෙන යන්න ඔබ අතීතයේ කරපු අකුසල් ඒ තැන්වලම ඉවර කරලා දානවා සීලේ ප්‍රාතිහාර්ය තුල. ඒක පස්සේ කරන්න පුළුවන්ද? කෙනෙක් හිතන්න පුළුවන් තව අවුරුද්දකින් විතර මේ වැඩේ පටන් ගන්නවා කියලා. එහෙමනම් ඒක තාම අඥානකමක්. ඔය ආසනෙන් නැගිටලා යන්න බැරි වෙයිද කියන එකවත් පුළුවන් වෙයිද කියන එකවත් අපි දැන් නැති අස්තිර ලෝක අතීතයට ඒක අනාගතයට බාර දෙන්න බෑ. සමාදම් වෙනවා නම් අද සමාදම් වෙනවා නම් දැන් උත්සාහ කරන්න. මේට වඩා අනුශාසනාව දික් කරන්න කාල වේලාව නැති නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. බුදුන් සරණ යාම පිළිබඳව විතරක් අපි කරුණු කීපයක් ඊටාම කෙටියෙන් සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනා දහම් සංගුණ නිකම්ම සරණ යනවා ඊළඟට පන්සිල් ආරක්ෂා කිරීමයි කරුණු 8. මේ 8 යමෙක් 8 තුල පිහිටනවා නම් පැය 24 පුරාම මුළු ජීවිතේ පුරාම යාගේ ජීවිතේට පුණ්‍යවන්ත ගංගා අටක් දිවා රාත්‍රී දෙකේම ගලා හැලෙනවා. එහෙමනම් අපි කාටවත් බය වෙන්න අවශ්‍ය නැහැ. මරණයට බයත් නැහැ අපි. අවබෝධයෙන් තෙරුවන් සරණ ගියපු කෙනා පහාය මානුසන්දේහං දේවකායන් පරිපූර්ණස්සන්ති මනුෂ්‍යකයි ඉක්මවනවත් සමගම දෙව් පිරිස සම්පූර්ණ කරන බව හං වෙන්නේ. ඊතරම් ආරක්ෂාවක් ඔබට මට සලසා දුන්නේ තථාගතයන් වහන්සේ පමණයි. උන්වහන්සේ පිළිබඳව අසීමිත ශ්‍රද්ධාවයි ගෞරවයයි දිනු කරගෙන බුදුන් සරණ යන්න මෙතන් පටන් නිවන කරාම යමු වන ජීවිතයක් පෝෂණය කරන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා අද ධර්ම දේශනා දායකත්වයේ නොම්බර 205 පහින් 28 නදුන් අරඹ පාසල් මාවත වෙනිවල් කොළ කහතුඩුව පදිංචි නිහාල් වේදාරච්චි මහතා ශ්‍රයාණී හේමලතා මහත්මිය ඇතුළු දූදරු පිරිස රෝහන්ද සිල්වා මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ස්වර්ණා මාතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා කීපයක් තියෙනවා නිදන ප්‍රාප්තියටපත් වුණ නන්දසේන වේදාරච්චි පියාණන්ටත් ගුණවති වේදාරච්චි මෑණියන්ටත් නොයල් ස්ටීවන් ද සිල්වා පියාණන්ටත් ඩේවිඩ් වේදාරච්චි ලතික් කුමාර වේදාරච්චි සහෝදරයින්ටත් එච් සෝමාවතී මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීම වගේ සෙත් ප්‍රාර්ථනා කරනවා නිමේෂ් වේදාරච්චි රංගන විජේසේන සචිත් සිල්වා රොහාන්ඩ් සිල්වා ස්වර්ණා මංගලිකා ආශා වේදාරච්චි ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම ඒ වගේම හෝමාගම හේවාගම් කෝරළේ උපප්‍රසංගනායක උන්දුරුගොඩ විජයානන්දාරාමාධිපති වෙනිවල් කොළ ශ්‍රී නන්දාරාමාධිපති අතිගරු අවසරයි අත්තුඩාවේ නන්දසිරි නායක ස්වාමින් වහන්සේට ගෞරව ශාස්ත්‍රවේදී වඳුරා දෙනියේ සෝමිස්සර ස්වාමින් වහන්සේට පඬිත බැරගම අවසරයි ඥානසිරි ස්වාමින් වහන්සේට දුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ගරු කටයුතු පූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයට ධර්මදේශනයේ සහභාගී වූ සහ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මේ පින්වතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර තියෙනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. ඒ අයටත් අපි සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච ඊතෝ භවතු ලෝකෝච රාජා භවතු